අවසරයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ පස්වෙනි දවසේ මේ කාලය ලැබිලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඉතින් ඉන්න ඔක්කොමලා වගේ වැඩසටහන පිළිබඳව දන්න නිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය පටන් ගන්නවා ඒ අතර වාරයේදී කාට හරි වෙනත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා සාදර වෙනවා. ඒ සඳහා වෙන මයික් එකක් ඉදිරිපත් කරලා තිනවා. ඒක අරගෙන සතිವಾರය අතරමා වාරදී හෝ ඉදලා දවස්තාවල අනුව ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා. අපි අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රාර්ථනා සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා සහභාගී වන ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනයි මා සෙනසුරාදා දිනවලදී පැය දෙකක භාවනා වැඩසටහනකට සහභාගී වෙමි. යෝගාවචර ස්වාමින් වහන්සේ නමක් අපට කමඨහන් දී භාවනා කිරීමට උපදෙස් ලබා දෙයි. මේ වන විට අපි සතර කමඨහන් අවසන් කර ඇත්තෙමු. එහෙත් සතිය පිහිටුවා ගැනීම ඊතරම් සාර්ථක නො වූ බවයි මගේ වැටහීම. දැන් මා උදේ දානය ගැනීමට ප්‍රථම භාවනා වඩන විට සතිය පිහිටන බව හැඟේ. දවල් වේලාවට සතිය පිහිටුවා ගැනීමට බොහෝ වෙහෙසගත්ද සතිය පිහිටන බවක් නොදැනේ. මගේ ප්‍රශ්නය මා පෙර පුහුණු කරන ලද සතර කමඨහන් වඩන්නේ කුමන අවස්ථාවවලදීද කියයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තටම මේ සතර කමස්ථාන මේ තේරවාද බුද්ධ ශාසනයේ බොහොම වැදගත් ස්ථානයක්. ඒ කියන්නේ භාවනාවට පෙර පුහුණුවක් පෙරහුරුවක් වශයෙන් තමයි සතර කමඨහන් පුරුදු කරන්නේ. නමුත් විපස්සනා වක්‍රමය ලංකාවට ආවට පස්සේ ඒක මේ අනිවාර්ය අංගයක් නෙවෙයි. නමුත් අපි සම්ප්‍රදාන කූල අංගයක් විදිහට අපි ඒක පවත්වාගෙන යනවා. දැන් මේ වගේ චරිතයක්, ඒ කියන්නේ සතර කමඨහන් පිළිබඳව හැඟීමක් තියෙනවා නම් ඊට පස්සේ මේ භාවනා කරනකොට සතිය පිහිටුවා ගන්න බැරි වෙනවා කියන ආందోලනයක් අනත අඬහව ගෑමක් තියෙනවා නම් හොඳම උත්තරේ තමයි උදේ වගේ පරියන්කේ අමතක කරන්න හරියන එක හරියන්නේ නැති වෙලාවේදී තමන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කියවිලා නැහැ ආනාපානේ කරනවා කියලා ගමු ආනාපානේ කරනකොට ඒ අරමුණෙන් හිත කැඩිලා පිට යන්නේ මොකේටද කියලා අල්ලගන්න ඕනේ සද්ද නිසාද හිත කැඩෙන්නේ වේදනා නිසාද හිතවිලි නිසාද කියලා ඒ අනුව ඒ තමන්ට බාධා කරන දේ තමයි තමන්ගේ චරිත ලක්ෂණය වෙන්නේ ඒක නිසා ඒකට තරහ වෙලා මට සතිය පිහිටන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන එක නෙමෙයි තියෙන්නේ. භාවනා දිගටම කරන්ඩ කරන ගමන් අවදියෙන් ඉන්න තමන්ගේ භාවනාව කැඩෙන්නේ මොකටද කියලා. භාවනාවෙන් හිත පිට යන්නේ මොකටද කියලා. ඒ යන දේවල් ආසාවල් වැඩිකම නම් අර කරන්නත් වහුණා මේක කරන්න ඕනේ කියලා ආසාවල් වැඩිකම නම් මේ අසුභ භාවනාව වඩන්න ඕනේ. මේ සද්ද ඇහෙනවා වේදනාව එනවා දොරවල් කෑකෝ ගහනවා කහිනවා කියලා තරහ එනවනම් මෛත්‍රී භාවනා කරන්න. නිදිමතන මරණසත් භාවනා කරන්න ඕන. හිතට භාවනා කරගෙන යන්න උනන්දුවක් නැහැ. හිත නිකන් මේ හේ බාල වගේ තියෙනවා බුද්ධ අනුස්සතිය කරන්න ඕන. ඉතින් ඒ නිසා තමන් ඉස්සල්ලාම බලන්න ඕනේ භාවනා කරනකොට භාවනා කැඩෙන්න වරදින්න පිටපොට යන්න හේතු වෙන දේ කාටවත් තේරෙන්නේ නැහැ Tamanට විතරයි තේරෙන්නේ. නමුත් ප්‍රශ්නේ මුල් කොටසේ පේනවා ඒ දේට වෛර කරලා ලියලා තියෙන්නේ. Tamanට භාවනා කැඩෙන දේට වෛර කරලා. එතකන් කවදාකවත් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳ අවධානයෙන් යන්න ඕනේ Taman පුරුදු පරිදි උදේ පරියන්කේ වගේම දවලුත් වාඩි වෙනවා. වාඩි වෙලා ආනපානට කියලා හිතමු. හිත දාගෙන ඉන්නකොට ඉතින් ආනපාන හිත කඩලා යනවනේ. ආ මේ යන්නේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද ඒක තමයි පශ්චාත්තාවපයක් දෙන්නේ මෙන්න මේ ටික අනුව තමයි හතර කමට අහනේ මරණානුස්සතිය කරන කම්මැලි වෙලා පස්තර දාන වෙලාවට අසුබ වඩන්න ආසාව තෘෂ්ණා වැඩි වෙලාවට මෛත්‍රිය වඩන්න ගැටුම රුස්සන්න ටික තියෙන වෙලාවට බුද්ධානුස්සතිය වඩන්න හිත ඉස්සරහට යන්න මේ ගිමන් ඉල්ලන වෙලාවක බෑ කම්මැලි නිදිමතයි නැත්නම් හේ බාන වෙලාවට බුද්ධානුස්සතිය වඩන්න. ඒ නිසා මේ දන්න උපකරණ හතරක් තියෙනවා. ලෙඩේ අඳුනගන්න නැතිකමයි වෙලා තියෙන්නේ. ලෙඩේට වෛර කරලායි තියෙන්නේ. ලෙඩේට නෙමෙයි වෛර කරලා තියෙන රෝග ලක්ෂණ වලට. කරුණාකර රෝග ලක්ෂණ අල්ලන්න. ඒකට ලෙඩේ අහුවේ. ඒකට මේ හතරෙන් එකක් පාවිච්චි කරා. මේ විදිහට හැම වෙලාවෙම හැම කෙනා ළඟම ඒ Taman කවුද කියලාක දැනගන්න පුළුවන් ගතියක් එන්නේ භාවනා කරන කෙනාට විතරයි. එහෙම නැති කෙනෙක් කවදාකවත් දන්නේ නැහැ මගේ චරිත ලක්ෂණ මොකද්ද මගේ අඩුපාඩු මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද මම අපි ඒව පිළිබඳව නැවත පසුවිම විසුමක් කරන්නේ මෙතන අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යාට ආඩ්‍යයි දැන් දැනගත්තත් රෝගේ බේතක් තියෙනවා. දැන් වෙලා තියෙන බේත තියෙනවා රෝගේ අඳුනලා නැහැ. රෝගයට වෛර කරලා රෝග ලක්ෂණ වලට වෛර කරලා ඉතින් මේක විෂම චක්‍රයක් කදාකත් ගොඩ එන නිසා අනිත් දවසේ භාවනා කරන්න ඕනේ මම හරියන්නේ නැති පරියන්ක කියලා කියන්නේ මොකේටද හිත කැඩෙන්නේ ඇයි මට භාවනා හොඳ නැහැ කියන කාරණා මොකද අන්න ඒක තමයි අවබෝධ කරගත්ත දවසේ අර චතුරාර්යක වලින් වැඩ ගන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට අදාළව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමි හුස්ම සංසිඳීම හා ශරීරයේ නිතර ඇතිවන නලියන ස්වභාවය සමබරව බලා සිටීම ගැන ඒ අවස්ථාවේ ලැබුණු උපදෙස් ලෙස මට තේරුණි. මටද හුස්ම සංසිඳී යාම හා මුහුණේ නලියන ස්වභාවයක් කලක සිට ඇති නිසා ඊයේ මම මට තේරුණ අන්දමට එසේ සමව පැවැත්වීමට උත්සාහ කළෙමි. නමුත් මට එසේ කළ නොහැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පිළිබඳව දුන් උපදේශ නැවත පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මෙතන ඊ හවස කීපයක නම් මට මතක නැහැ. නමුත් මේ දැන් ඉදිරිපත් වෙච්ච එක බැලුවොත් තමන් භාවනා කරගෙන යනකොට ඇඟ හිත ඇඟ ඇතුළට ආවොත් ඒ කියන්නේ බාහිර ලෝකේ අමතක වෙලා හිත ඇතුළට ආවොත් හිත ගෙවැදුනොත් ඇඟේ ලකුණු වර්ගයක් පහළ වෙනවා. ඇඟේ යම් යම් ලක්ෂණ වර්ගයක් පහළ වෙනවා. ඒ මහල වෙන ලකුණු බොහෝ විට යෝගාවචරය ද්වේෂ කරනවා. මොකද මේ ඇඟේ කවදාකවත් නැති විදිහට නලියන්න පටන් අර ගන්නවා, ගැස්සෙන්න පටන් අර ගන්නවා, එහෙම නැත්නම් පැත්තකට ඇලවෙන්න පටන් ගන්නවා, වැක්කිරෙන්න පටන් ගන්නවා කියලා. මේවා කවදත් වෙන දේවල් දැකපු නැති එක විතරයි වෙලා තියෙන්නේ. දැන් දකින්නවා, දකින්නකොට එයා හිතනවා මේක මගේ දුර්ලකමක්, සීලේ අඩුපාඩුවක් කියලා. ඉතින් අරකට ප්‍රතික්‍රියා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර ගෙටාපු හිත ආයෙ විහිදලා යනවා. ඒ නිසා මේ ලකුණු ටික බාර ගන්න බාහන හරියන බවට ලකුණ සුබ නිමිත්තක් විදිහට ඊට පස්සේ බලන්න ඕනේ මේ සුබ නිමිත්ත තියෙද්දි මූල කර්මස්ථාන නිමිත්තට පාවා දෙන්න එපා. ඒ නිසා මේ සුබ නිමිති පැත්ත කර කරලා නැත්තම් පැත්තක දිවිච්චාවයි Taman බලන්න මේව තියෙද්දි තානාපාන කියන Tamanගේ අරමුණ Tamanගේ නිමිත්ත වැඩි වැඩියෙන් ඇසුරු කරන්න උත්සන්න වැසුරු කරන්න ආසන්න වැසුරු කරන්න මේ පහළ වෙන මූණේ නලියන ගති එහෙම නැත්නම් පැද්දෙන චංචල ගති බාධා කරනවාද කියලා. බාධා කරන්නේ හුඟක් වෙලාට බාධා කරන්නේ අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා කවදාකවත් ඒ වෙන දේවල් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. නමුත් ඕනෑමට වැඩි ශරීරාසාව වැඩි නම් ශරීරය පිළිබඳව මේ කාය ආසාව වැඩි නම් එයාට මේ පුංචි දෙයක් වෙච්ච ගමන් හරියට කැළඹෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර අපේ චරිත ලක්ෂණ තියෙනවා ඇතුලෙන් එන සංඥා බුද්ධම විදියට ලොකු කරලා දැනගෙන ඊට පස්සේ ඒක හිස්ටීරියා, පැනික් ඇටැක්, ડિප්‍රෙෂන් එවන මොකක් කරි මානසික රෝගයක් දාගන්නවා. මේවා හැම කෙනාටම තියෙනවා. සමහරු බාහිරයට ගිහිල්ලා බාහිරේ දේවල් වලින් අවුල් හදා ගන්නවා. තමහර ඇතුලින් එන සංඥා අවුල් හදා ගන්නවා. ඒ දෙන්නටම භාවනා හරියන්නේ නැහැ. එනිසා ඒවා ගණන් ගන්න නැතුව මේ දෙකටම අමතරව මූල කර්මස්ථාන ඉස්සර කරගෙන යන්න. දැන් මම පෙන්වන්න හදන්නේ මේ භාවනා හරියනකොට ලකුණු වගේක් එනවා. ඒ කමඨහං සුද්ධ කරන සුද්ධ කරගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් ඒක බාධාවක් කියලා හිතලා සත්‍ය කරනවා කියලා හිතලා සමාධි කරනවා කියලා හිතලා ආයෙ හිත වට ගන්න. වට ගන්න නැතුව යන්න කරණ තියෙන්නේ මේ දැනෙන දේවල් මූණේ නලියනවා පොඩ්ඩක් බෙල්ල කඩා වැටෙනවා නැත්නම් විෂම් සම්බර නැති වෙලා තියෙද්දිත් මූල කර්මස්ථානයේ දැක ගන්නේ බාධාද කියලා බලන්න. බාධා නැත්තම් මේකට එච්චරම හිත් කරදර ගන්න නැතුව දිගට මූල කර්මස්ථානේ පවත්තන. එතකොට අර මූල කර්මස්ථානේ සංසිඳන එක මීටත් වඩා ගැඹුරු සියුම් අතිසියුම් සංසිඳීමකට යන්න ඉඩ තියෙනවා. නමුත් ශරීර ආසාව තියෙන කෙනාට යන්න බෑ. මොකද ශරීරේ පොඩි දෙයක් ආපු ගමන් ඒ ගැන ඕනට වැඩිය වෙහෙස වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කුමර කුමරි සැප විඳපු කෙනාට ශරීරයට සහ ජීවිතයට ඕනට වැඩිය ප්‍රේම කරන කෙනාට භාවනාවේ හරියන එක වැරද්දට පේන. භාවනාවේ හරියම වැරද්දට පේන්නේ. එයා ඥානවන්ත නම් කමඨාන සුද්ධ වෙනවා. ඥානවන්ත නැත්තම් මේ ශරීරයේ ලෙඩක් සතිය කැඩිලා සමාධිය කැඩිලා මගේ සීල වැඩි වෙනසක් වෙන්නේ නැති කියලා নানা ප්‍රකාර වැරදි අර්ථකතන දිගේ කාලේ නාස්ති කරනවා. ඒ නිසා ඉඳ ගන්නකොටම ලෑස්ති වෙලා යන්න සතිය හරියනවනම් සමාධිය හරියනවා මේ කයේ කෝලම් ටිකක් පටන් ගන්නවා. ඒකට කෝඩු ගති කියලා කියනවා. කෝල ගති කියලා කියනවා. ඒ එව්ව එනකොට ලෑස්තිලා ගිය කෙනාට නම් ප්‍රශ්නයක් නැහැ. දන්නවා ඒක තියෙදි මූල කර්මස්ථානයේ බහුලීගතකරනද භාවනා කරන යන. එතකොට මේවා එන්නේ එන්නේ පුංචි වෙලා ඊට වැඩි සියුම් තැනකට යන්න පුළුවන්. ඒක තමයි මම මම දන්නේ ඊ හවස මොකද්ද කිව්ව කියලා මට මතක නැහැ. මොකද මේක අහගෙන ඉන්නකොට නම් හිතෙන්නේ මෙන්න මේ ටික මතක් කරලා මේ සුනී වෙන ආනාපානට අනුග්‍රහකරනද ඔය ශරීරින් එන අනිකුත් සංඥා පිළිබඳව ওই තරම්ම gadu ගන්නේ යන්න එපා. ওই ගණන්ම දුක් දුක් කරදර ගන්න මට්ටමට යන්න එපා. එහෙම ගියොත් කායනුපස්සනාවේ වර්ධනයට බාධා වෙනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනාවෙන් සතිය පවත්වන විට හැර අන් අවස්ථාවලදී එනම් gedara doraha කාර්යාලයේ වැඩ කරන විට කෙලෙස් ඇති නොවීමට චෛතසික ගැන දැනුමක් තිබිය යුතුයද යන්න කරුණාවෙන් වටහා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ නම් කිසිම තැනක කියලා නැහැ සතියෙන් පිට වැඩ කරන්නයි කියලා. කන්තුරුවේ වැඩ කරන කොටයි, ගෙදරයි වැඩ කරන්න ගියාම තමයි දත හැපෙන්නේ, අතපය කැපෙන්නේ. ඒ නිසා දවසේ පැය විතරම සතියෙන් ඉඳ ඉවරනේ. ඒක ප්‍රශ්නේ. දැන් මේකෙන් කියන වෙනම වෙලාවක් තියලා තියෙනවා සතියෙන් නොඉන්න වෙලාවක්. හෙළුවෙන් ඉන්න වෙලාවක් වගේ. තන්නේ කර යෝගාවචරිතේ හෙළුවක් වගේ තමයි සතියෙන් නැතු ඉන්නේ. මොනම වැඩක්වත් අපිට කරන්න බෑ සතිය නැතුව. ඒ නිසා මේක මේ සතිය කියන එක දන්නේ නැති නිසා වර්ණගා ගන්නවා Tamanට නිග්‍රහ කර ගන්නවා. මම ගෙදර ඉන්නකොට මම සතියේ නැහැ. සතිය නැති බව දන්නේ සතිය තියෙන හිඳයි. මොකද නැත්තම් අම්මා තාත්තා ඇවිල්ලා කියලා දෙනවා අපිට සතිය නැහැ කියලා. කන්තුරේ බොස් ඇවිල්ලා කිව්වා අපිට සතිය නැහැ කියලා. ඒ බොස් දා තේරෙනවා සතිය. පිස්සු. මේකට තමයි සතිය කියන්නේ. ඒ නිසා අදිස්ථාන කරන්න උදේ මම මේ අද දවසේම සතියෙන් එන මොනම වෙලාවකවත් මායයට ඇඟිල්ල ගහන්න පැල ඉරක්වත් තියන්න එපා. තිබ්බ ගමන් ඇඟිල්ල නෙමෙයි ගහන්නේ හැම එකම ගන්න. මොනම තැනකටවත් තියන්න එපා. ඒක වැරදිම වෙනව දෙයක්. නමුත් මම සතියෙන් නොයිත්ව ගත කරනවා කියලා කාලයක් කියලා කියන්නේ සුද්ධ මාරේක්. සුද්ධ කෙලෙසයක්. ඒක තමන්ගේ තකතිරුකම. අපිට කරන්න තියෙන්නේ පරියංකේ සඳහා ඒ සඳහාම ගත කරන වෙලාවේදී සතිය උපරිම වැඩ කරනවා. ශක්මන සඳහා ගත කරන වෙලාවෙත් අච්චරම නැතුව වෙනවා. අනෙක් වෙලාවල කොච්චර කාර්ය බහුල වුණත් අනුන්ගේ වැඩවලට මෙච්චර ලොක් කරලා සලකලා මේ තමන්ගේ සුභ සිද්ධිය පාවා දෙනවයි කියලා කියන්නේ හෙළුවක්. විලිලැජ්ජ නැතිකම. ඒ නිසා ලියන්නවත් එපා. අවල් වෙලාවෙ මං සතිය නැති ඉන්නවයි කියලා නෑ එහෙම කරන්න වෙලාව. එහෙම කරන්න වෙලාව බුදුහාමුදුරු දීලා නෑ. ඒක සම්පූර්ණ අනාරක්ෂිතයි. ඒ නිසා මතක තියාගන්න කොච්චර කාර්ය බහුල වුණත් ධෛර්ය පිණිස මම මෙහෙම කියන්නම්. බුදුජානන්සේ සඳහන් කළ තියෙන අපි එකම චිත්තක්ෂණයක්වත් අසතියෙන් නෙවෙයි ගත කරන්න කියලා. හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. මේ අපි විහිං සතිය බිම දාලා පා ගන්න හදනවා. සතාධිපතේය සබ්බේ ධම්මා කියලා සරුවචනසේ ඒක මූලික සූත්‍රයේ සඳහන් කරනවා. අපි කරන හැම වැඩකටම සතිය ප්‍රධාන වෙලා තියෙනවා. අපි ඒක සලකන්නේ නැති වෙච්චාම කියනවා සතිය නැති උනායි කියලා නෑ. සතිය නැති වෙන්නේ ඒ සතිය වෙනකොට වෙන කෙනෙක් ගෙනල්ලා අපි එතන රජ කරවන්න හදනවා. ඒ නිසා හොඳට අදිෂ්ඨාන කරගෙන කරන්න ඔය හැම වෙලාවෙම සතිය තියෙනවා මම සතිය සරණ යනවා. සතිය සමාදන් වෙනවා. සතියට සාදු කියනවා. බැරි වුණාට කමක් නැහැ. පුළු පුළුවන් වෙලාවට යාට රජ කරලා දෙනවා. උපරිම රජ වෙනව පරියන්කේදී වැඩියෙන්ම ඒක සක්මනේ එදින වැඩෝදි ටිකක් අඩුයි. නමුත් වෙනදට වැඩිය මං කරනවා. ගෙදර ගියහමත් මම මේක වැඩිපුර කරනවා කියලා පටන් ගත්තාම අන්න අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඉරියව්ව වෙනස් වුණාට ස්ත්‍රී පුරුෂ භාවය අපි කවුරු වුණත් කාලේ මොකක් වුණත් සත්‍ය වෙන්න එන්න වැඩි වෙන විදියක් යන්නේ. මොන විදියකත් කියන්න යන්න එපා. අසවල් වැඩේ මම සතියේ නැතු ඉන්නවා. ඒ වෙලාවේ මම මොකද කරන්න ඕනේ කියලා. ඒක තන්නේ කර කක්කා. ඒක හොදලා ගන්න දෙයක් නෑ අනික් වෙලාවේ. මේ කෙලෙස් අඩු කරන්න දැන සුද්ධ කක්කා. කක්ක බෙට්ට කරනලා හොදලා මේ ඉස්සරහ හොඳයි නරක හොඳයි කියලා කියන්න පුළුවන්. මුල කෑල්ල හොඳයි මැද කෑල්ල හොඳ නැහැ මැද කක්ක කක්කම තමයි. දැන් අසතියෙන් ගත කරන හැම වෙලාවකම තමයි තමන් සතුරෙක් දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනා මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. බුදුරජාණන් සඳහන් කරනවා වෛරක් වෛරක්කාරයෙකුට කරන්න ආසේ. හොරෙක් හෙරෙකුට සලකන්න ආසේ. පිහිට වරදොල පිහිටව ගත්ත හිත තමන්ට තමන් දුක් දෙනවා. උනාට කමක් නැහැ කරන්න දෙයක් නැහැ හැබැයි වෙනම වෙලාවක් තියන්න එපා මේක සතියෙන් නැතුව ඉන්නවයි කියලා. ඒක සම්පූර්ණ මේ සතිය පිළිබඳ මේ පිවිතුරු පරිශුද්ධ ධර්මයට කරන නිග්‍රහයක්. ඒ නිසා බලන්න මැරුණත් මං සතිය දිහාට ඇරලා වැටලා මැරෙනවා. වැරදුනාට කමක් නැහැ හැබැයි වරදින්න සැලසුම් කරන්න එපා. ඒ කියන්නේ පැහැදිලිවම පීහක් අරගෙන පපුවට තියලා එන ගන්නවා වගේ වැඩක්. ඒකයි ආයෙ සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ නිසා බලන්න පුළුවන් තරම් සතිචිත්තක්ෂණයේ එතන සති මාත්‍රාව කියලා කියන්නේ සති මාත්‍රාව වැඩි කරන්න. ඒක අරිඹුවකින් හරි වැඩි වෙනවා නම් දවසින් දවස ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒකවරම අපිට 100ක් යන්න බෑ. නමුත් ටික ටික ටික ටික ගැම්ම කනවනම් ඒක ඉක්මන් කරන්න යන්නත් එපා. ඒකට අනුග්‍රහ කරන්න යන එකයි තියෙන්නේ. එචා මේ ප්‍රශ්නේ මූලය වැරදි. මට උත්තර දෙන්න යන්නද මේ ප්‍රශ්න වලට. ගරු ස්වාමින් වහන්සේ මේ භවයේදී සෝතාපන්න වූ අයෙකු තමා සෝතාපන්න වූ බව දැනගන්නවාද කරුණාවෙන් පහදා දෙන්න. ඒකට සාමාන්‍ය කියන තියෙන තුවාලයක් තියෙන කෙනෙක් තුවාලේ සනීප වෙච්ච බව දැනගන්නවද? වතුර 35ක් තියෙන කෙනෙක් වතුර බිලි උරනාට පස්සේ මට වතුර 35 නිවුණා කියලා දැනගන්නවද? බඩගින්නක් තියෙන කෙනෙක් බත් පිඟානක් කාලා කාලා දැන් මට ඇති කියලා දැනගන්නවද? එච්චරයි. ඉතින් දැනගන්නා වගේ තමයි මේකත් සර්වඥයන් සඳහන් කර තියෙන්නේ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. මේක මනස විතරක් නෙවෙයි මුළු කායේ සෛලයක් සෛලයක් පාස තීරුම් ගන්න පටන් අර ගන්නවා ආතතිය නෑ. උදකලයි විවේකයි සැහැල්ලුයි. එදික තේරෙන්නේ ඉතින් උඩින ගස්කල් වලට වත් උඩින දෙයියන්ටවත් නෙවෙයි Tamandව තමයි. නමුත් ඒක සෝතාවන්න කියන නමට ගැලපෙනවද කියන එක වෙනම දෙයක්. නමුත් හිතියට ඩී සැහැල්ලුව නම් තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ශුන්්‍යතා සූත්‍රයේ දැක්වෙන ඝනහා කුලය යන්න නැවත සුළුවෙන් පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඝනයා කියලා කියන්නේ අපි කියන රැල්ල තියෙනවද රැල්ලට රොක් වෙලා බජව් දාන්නේ. රැළ රැළ කියලා කියන්නේ. පාටි දානවා කියන එක ඒ තමයි ඝනයා කියලා කියන්නේ කුලයා කියලා කියන්නේ අපි අයිති කුල චාරිත්‍ර අපේ අයිති අම්මට තාත්තට අපේ පවුලේ මේ පවුලට තියෙන බැඳිල්ල. ගණ්‍යා කැටින් සහ කුලයා කැටින් කියන්නේ සමාජශීලී වැඩ නැත්නම් සමාජයේට මේ පිරිසට එහෙම නැත්නම් මේ ඝන සංගණිකාට බැඳීම ඝණයා කැට බැඳීම කුලයා කියලා ඥාතියින්ට බැඳීම. ඒ නිසා ඝණයා කෙලෙහි කෙලෙහිත් කුරයා කෙලෙහිත් නොබැඳී විවේකයේ හොයන්නේ කියලා තියෙනවා තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනාට. ඝණයා කියලා කිව්වනම් කුලයා කියලා කිව්වනම් ඒ දෙකට ගිය කෙනා කාන්තාරයක දුවන්න හදන මිනිහෙක් වගේ দাড়ි දාලා නැහිනෝ. කවදාකවත් මේ ලෝකේ නෑ ගණයා සතුරු කරපු කෙනෙක් සහ කුලයා සතුරු කරපු කෙනෙක්. මෙතන ගණයා සහ කුලයා කියලා කියන්නේ පුදුමාකාර වේලිච්ච දේවල් මේ කවදාකවත් සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා ඉල්ලුව දෙයක් කවුරු හරි තියෙනවනේ ඉතින් කරලා දෙන්න. නැත්නම් සන්තෝෂ කරන්න පුළුවන් නෙවෙයි එකයි තියෙන කරගන්න පුළුවන් නම් සංවේගය තියෙනවා නම් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී විවිකේ හොයාගෙන තමන්ගේ ජාම බේර ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා අපේ විවස්ථාවේ ලොකු සාංශය ලියලා තියෙනවා භික්ෂුව විසින් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී විවේකයෙන් තමන්ගේ මහානදන් සපුර ගන්න ඕනේ. ඒක නිසා පිරිසතරට යන්න වුණොත් ඒක දඬුවමක් කියලා හිතා ගන්න. ඥාතින් ගැන කතා කරන්න වුණොත් කක්ක කියලා හිතා ගන්න. කක්කා කද්දාකවත් ඒවා මොකද ඥාතිින්න පුළුවන් තමන් පල්ලෙහාට අදින්න මිසක්කා ඥාතිකට බෑ කවදාකවත් මේක ඉහළට තල්ලු කරන්න. හැබැයි තමන්ට පුළුවන් ඥාතින් ගැන හිතලා පල්ලෙහාට වහින්න. එහෙම කැමති නම් තමන්ගේ සියලු අභිවෘද්ධිය පැත්තක තියලා ඥාතින් ගැන කල්පනා කරනවා කියලා කියන්නේ බරු බැඳා වගේ එකක්. ඒ නිසා තමන් මට්ටමට ආවට පස්සේ නම් කෙලෙසෙන් නැතුව ඥාතින්ට උදව් කරන්න පුළුවන්. නමුත් එතෙන්ට ඉස්සෙල්ලා කරන උදව්ව දෙගොල්ලම අමාරු වැඩන වැඩක්. ඉතින් මේක හොඳ නෑ ගිහින්ද කියන්නේ. අහුවේ ඉඳ මම ওই කියන්නේ නැත්නම් මට කියන්න ඕන කමක් නෑ. මොකද ඕගොල්ලෝ ඕනම කරලා තියෙන්නේ දැන් හෙට කවදද ගෙදර යන්නේ මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී ඇලි ගලි වාසයට යන්නේ කවද්ද කියලා. මේකේ ඉන්නකොට නිකන් මේ කූඩලට ලුණු ගැහුවා වගේ කොට්ට උඩ තිබ්බා වගේ තමයි කූඩල්ලෙක් ගෙනල්ලා අනේ කවද්ද ගෙදර ගිහලා රැයට කාලා බුදියන්නේ ඔච්චර තමයි කල්පනා. මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳිච්ච කෙනා වෙනසෙනවා. මේ ඔය බුරුමේ ඉන්න කොටත් ඒ පණ්ඩිත ශාන්සික ගෝලහාමුදුරු කෙනෙක් කියනවා මම දැකලා තමන්ගේ භාවනාවේ මහානක මේ ජීවුණක් හම්බුනොත් ණයගෙන් පරිසං වෙන්නේ කියලා. විනාසයි. විනාසයි මොකද ඔය කිසිම කෙනෙක් එන්නේ නිවන බලාගෙන නෙවෙයි ප්‍රත්‍ය හතර බලාගෙන. ඒ නිසා දුරින්ම දුරුවන් කරන එකයි තියෙන්නේ කියලාම කරන එකයි තියෙන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ නෑ බෑ කියන දෙන්න තමයි නෑ දෑයෝ කියන්නේ මොනම දෙයක් කිව්වත් නෑ කියනවා මොනම දෙයක් ඇහුවත් බෑ කියනවා ඉන්නේ කටේ නෑ දෑයෝ කියලා කියනවා ඊසොප්ගේ උපම කතාවක් තියෙනවා මේ කිරිල්ලියක් කැටකිරිල්ලියක් කුඹුරු කෙතක ගස් හතර පහක එකතු වෙලා කූඩුවක් බැඳලා පැටව දාලා දෙනවා මේ පැටව යන්දා නැගිටලා එන වෙලාවේ කිරිලි කොයි වෙලාවත් ගෙදර නැතිලු කෑම හොයන්න යනවලු එක දවසක් ඒ ගොවිය ඇවිල්ලා කිව්වලු පුතාට කතා කරලා පුතේ මේ දැන් නම් කුඹර පැහිලා තියෙන්නේ උඹ නෑදෑයින්ට හිට එන්න ගියපන් අපි කුඹර කපමු කියලා. පැටව බය වුණාලු දැන් අනේ අපි ඉන්න ගේට් කඩනවා කියලා අම්මාට පස්සේ ගිහලු අම්මා හැමදාම රස්ති අදු ගහන්න හදනවා මේ හෙට දැන් ගෝයන් කපන්න එනවා උඹද කොහොමද දන්නේ මේ ගොවිය ඇවිල්ලා කියලා ගියා නෑදෑයත් එක්ක ගෝයන් කපනවා කියලා කිරිලි ගානක් අතෝ ගෙදර ගියාලු යන්නේ. පහුවෙන්ද දරුවෝ බයේ ඉන්නවලු වයන් කපයි කියලා. නෑ. දවස් දෙකක් විතර ගියාට පස්සේ ආයෙසරක් ගොවි ඇවිල්ලා කිව්වලු පුතත් එක්ක ඕම් බලපන්නේ නෑයෝ එනවා ඊට එක එක්කත් ආවේ නෑනේ. ඒක වෙන්නේ නෑ. පුතේ අපි මෙහෙම කරමු. අපි යාළුවන්ට කියලා දුමු. අත්තමකට ගන්න මේ දැන් කුම් වෙයිලානේ කොහෙම කැපිලානේ පැහිලානේ කියලා. ඉතින් පැටවුන්ට heart attack, pressure, blood pressure නැගලා අම්මාට පස්සේ ගලු අම්මට කිව්වට ගණන් ගන්නෑ බලන්න දැන් අදත් ඇවිල්ලා කතා කරා මොනවද කිව්වේ ගොවියා. අන්ත පුතාට කතා කරලා කිව්වා විනය යාළුවට කිව්වලා ගෝයන් කපමු කිව්වලු. කිල්ලි ගානක් නැතුව ගියාලු. දවස් ගෙවිලා පස්සේ ගොවියා කිව්වලු නෑදෑ ගැන බලන්න හිටියොත් කුඹුර ඉවරයි. යාළුව ගැන බලන්න හිටියොත් විතර හෙට උදේ උඹයි මායි දෙන්න කපමු කිව්වලු. කිරිලි කිව්වලු ආ දැන් ඔන්න වෙලාව. එදා කිරිලි පැටව ගන්න ගියලු කිරිල්ලියක්වත් ගණන් ගන්නෑ නෑදෑය උදව් කරනවා කියන එක. උද යාළුවෙක් උදව් වෙන්නේ නෑ. ඒක සේරගෙන් වෙන්නේ කාලියරක අහුවෙලා ඒ මිනිස්සුක කන පින්දම් අහන්න යනවා. අනේ එන්නම් කිව්වට බැරි වුණානේ කකුල කැපුණානේ. මේ මේ බබාට බඩ යන්න පටන් ගත්තානේ. ඔච්චර. නෑද ඇත්ත ආශ්‍රය කරන ගත්තොත් ඔච්චරයි තියෙන්නේ. යාළුවගෙන් අහන්න ගියත් අන්තිම වෙලාවේ මේ තක්කුම කියලා බලනකොට රින් කරලා එන්න බැරි වෙන්න කරුණු කියනවා. එන්නේ නැත්තම් නිකන් හිටපන් පැත්තකට වෙලා. තමන් කරනවා නම් මොකක්වත් නැහැ. ඒසක් කරනවා නම් තමන් ඒ කාගෙන්වත් වෙනවා කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිච්ච මනුස්සයා වෙනසෙනවා. මරණ මොහොත වෙනකොට විශාල පශ්චාත්තාවයක් එනවා. කෝ කවුද ඉන්නේ? එවනේ හුදෙකලා වෘදු කරපේකනට මරණය කියන්නේ බොහෝම දන්න දෙයක්. විවේකී පුරුදු කරපේකනට මරණය ලෙඩ වෙනවා තනියම ගානක් නැහැ. මොකද පුරුදු කරලා නැදී. ඒ නිසා සරුවත් සඳහන් කළා තියෙනවා මේ විවේකී පුරුදු කරපු කෙනාට සතිය පුරුදු කරපු කෙනාට නිවන් දකින්න නිවන් දකින්නේ ලෙඩ වෙච්ච දවසට කියලා. එයාට අර ඔක්කොම පිට වාසියට හිටිනවා. දැන් කවුරුත් නැහැ. ඇඳ උඩට වෙලා ඉන්නවා පුරුදු කරපු සතිය තියෙනවා. වැඩි කණ්ඩ බොණ්ඩ ඕනෙත් නැහැ. සතිය වඩනකොට දුකක් තේරෙනවා. බොහෝම ඉක්මනට ওই එනද කරන ගනුදෙනු කරන්න වෙලාවක් නැහැ. කාරණා වැටෙනවා. මේ ඥාතීන් කියලා කියන්නේ කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ නෑදෑයෝ අවුරුදු 23කට වැඩි මම මෙහෙට ඇවිල්ලා මේ කැලේ පුදුමාකාර සාන්තියක් තියෙන මේ එකම ගහක්වත් මට නෑකම් කියන්නේ මේක ගලක් මේ දොලක් මේ කුරුල්ලෙක් මේ රිලෙවෙක් කිසිම කෙනෙක් නෑකම් කියන්නේ ඒක නිසා අපිට නෑකම් යෑමක් නෑ ගණයා කෙරේ කුලයා කෙරේ නොබැදින ඕගොල්ලොත් දවස් තුනකින් හතරකින් ගියාට පළච්චාවයි කියලා අපි උඩ පෙරලා ඉන්නවා. කිසිම නෑ බැඳිලා කියනකොට අපිට ඇසුරට කිසි බාධාවක් නෑ. ඕන වෙලාවක මල පිපුණා වගේ අපිට ඇසුරු කරන්න පුළුවන් බැඳීමක් නෑ. ඒක ඒකට නෑ කියන්නේ. ඒකට කුලයා කෙරේ කියන්නේ නැහැ, ගණයා කෙරේ කියන්නේ නැහැ. අපි භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා. එකතු වුණා වැඩේ කරා ගියා. අර පැත්තට ගිය ගමන් සුද්ධ වෙනසීම කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස සෝතාපන්න වූ අයෙකු නැවත උප්පත්ති ලබන්නේ ආත්ම හතක් පමණක් බව ධර්මයේ දැක්වේ. මෙවැනි කෙනෙකුට ඒ ආත්ම හත තුල නැවත මනුෂ්‍ය ආත්මයක උප්පත්තිය ලැබිය හැකිද කරුණාවෙන් පහදා දෙන්න. මේක පිළිබඳව ඇත්තටම පළවෙනි වතාවට ලංකා ඉතිහාසය කතා කරේ ඔය කන්නේ මහ සුමංගල ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට දාලා තියෙන වචන තමයි ජාත සෝතාපන්න කියලා. ස්වාමීන් වහන්සේ කියලා තිබුණා මම ජාතසෝතපන්නේ මට නමුත් ප්‍රකාශ කරගන්න බයයි හිටියා. නමුත් මට ඒ වගේම තව කෙනෙක් හම්බුනාට පස්සේ මම ලියනවා උපතින්ම සෝවන් උලයි කියලා. ඉතින් එහෙම ත්‍රිපිටකේ සඳහනක් නැහැ. උත් ලංකාවේදී ඔය කන්නිමාර සුමංගල සාන්තේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිබුණා. ඒ සඳහන් උපත්තියම සෝතපන්නයි කියලා. ඉතින් වෙන්න නම් මූල ධර්මානුකූල වෙන්න පුළුවන්. නමුත් ඊට ඉතිසලා සම්මත ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච අවස්ථාවක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. මෙම භාවනා වැඩසටහන් මාලාවට පැමිණ මේ දක්වා මගේ උපරිම උත්සාහයෙන් දුන් උපදෙස් පරිදි භාවනාව කරගෙන යමි. එකවරම භාවනාව මගින් මා සිතන පතන ආකාරයට ඒ කෙටි කාලයක් තුල දියුණු වෙනවා යයි නොසිතමි. උපරිම කැපවීම අවශ්‍යයි. අප වෙනුවෙන් වෙහෙසවන බාහිර පක්ෂයන්ගේ උපරිම අපකැපවීමද අප අගය කළ යුතුය. අපට දන් පිරිනමන අහිංසක අම්මලා හා තාත්තලා ගැන මනසින් අනුකම්පාවක් උපදී. අප උපරිම වශයෙන් මෙම භාවනාවන් ඉටු නොකළොත් අපට අග්නිකන්දෝපම සූත්‍රයෙහි දැක්වෙන විපාක විඳීමට සිදුවේද? තෙරුවන් සරණ පතමි. අවශ්‍ය නම් ඒ වගේ දේවල් හිත කරතර ගන්න පුළුවන්. නමුත් ඒ හිත කරතර ගත්තයින් කවදා ධෛර්යය වැඩෙන්නේ නැහැ, ශක්තිය වැඩෙන්නේ නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ මට කරන්න පුළුවන් ටික මම කරනවා. මම පුළුවන් තරම් හැම වෙලාවෙම සතියෙන් ගත කරනවා. කරන කරන ඉරියව්වක ඉන්න දෙයකට සතියෙන් ගත කරනකොට ඒ බත්තටයක් අටයක් පූජා කරපු හැම කෙනාටම ඒ අදාළ පින සිද්ධ වෙනවා. මේ ගොඩනැගිලි හදපු කට්ටියට දැනුන දන උදව් කරු ඔක්කොටම සේවය සිද්ධ වෙන නිසා අනේ අනේ මම මේකේ වෙනවත් දන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් වැඳ ඇරෙන්න පටන් ගත්තොත් චරිචුරු ගන්න පටන් ගත්තොත් එන ඌනියමක් ඒක. ඒක නෙමෙයි යෝගාවචර ජීවිතය කියන්නේ. කරන්න පුළුවන් හරිය කරපන්. බැරනම් අඩුවන්නේ කරචුචු ගන්න නැතුව හිටපන්. මොකද්ද ඔය චරිචුරු ගාමෙන් ඇති වැඩේ? පුස්කනවා වගේ. සතුටෙන් ගත කරන අපේ ජීවිතය අපේ සංසාරේ කවදාකවත් අපි මේ වගේ ඉදිරියට ගත කරලා නැහැ නේ. ඉතින් අපි දන්න කෙනෙක්ගේ මේ උදව් හම්බ වෙන්නේ නැහැ. කප්පට නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි උදව් කරපු කෙනෙක්ගෙන් නම් මෙවැනි පිරිසුදු දෙයකට කවදාකවත් උදව්වක් ලැබෙන්නේ නැහැ. උදව්වක් වෙන්නේ නන්නාඳුන කෙනෙකුට නන්නාඳුන වෙලාවක නන්නාඳුන ප්‍රමාණයකින්. ඕක පිටවෙන්න මනින්න යන්න එපා. මනින්න මොකේටද අපේක්ෂව මනින්නේ? තමන්ට තේරෙනවා දවසින් දවස තමන් සීලය රැකෙනවා. එන්නේ එන්නේ එන්නේ පුළුවන් තරම් මහන්සි වෙලා සතිය ටික ටික වැඩෙනවා. තමන්ගේ මානසික ආතතිය ටික ටික අඩු වෙනවයි කියලා ඔච්චරයි. එහෙම නැත්නම් ඔය එක එක දේවල් ඕකට කියන සදාචාරවාදී කියලා. සදාචාරවාදියා මේ මෙච්චර පැණිදහ දෙයින් ඇඹුලක් හදාගන්න. ඇඹුලක් හදාන කට ඇදගෙන අට කරගෙන ඉතින් චරිචුරු ගගා ඉන්නවා. බේරන්න බැරි ලෙඩක් ඕක. සුව කරන්න බැරි ලෙඩක්. නුගුනේ. සුද්ධ කරලා පැත්තකට දාන්න අපි විතර බුදු පෙරහැරේ මේ මේ සාටනේ පෙරමුණේ ඉන්න සොල්දාදුව ටිකක් මෙන්න ලෝකෙම නැහැ. ඒ කියන්නේ කිසිම බය වෙන්න එපා. කිසිසේත්ම බය වෙන්න එපා. අපි යුද්ධ ප්‍රකාශ කළා ආයුධ සන්නද්ධ වෙලා පෙරමුණට ගිහිලා ඉන්නේ මායත් එක්කයි කෙලස් එක්කයි චරිචුරු ගන්න එපා. අපි වහසි බස් දඩන්න ඕනේ. එනු එම්බල ජඩේ එනු සටනට ගනු කඩුව මා මේ මරණින් මියට වාදන්නේ කියලා වැටුණාට කමන්නේ අඬහැර පාගෙන අනේකයි ජීවිතේ. එදා බොජ්ජංග සූත්‍රවල බුදුහාමුදුරු කියලා තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. ඉතින් ගියාම මේ කන්ද පරිත් වගේ කිසි තැනක පසු වහන්න එපා. යුද්ධෙදී පෙරමුණේදී පසු බෑවොත් ඉවරයි. එතකොට මොරල් එක බයිනවා. මුළු මුළු හමුදායම වැටෙනවා. ඒ නිසා තියෙන්නේ යුද බිමේ මරණය හොඳයි. තන ගගා ගෙදර ගිහිල්ලා ජීවත් වෙනවට වැඩිය කියලා. ඒ නිසා මේ අපි සන්නාය බඳගෙන යුදට විදිලා ඉන්න පිරිසක්. චරිචුරු එපා. මට නම් පෙන්වන්න බෑ. මම කියන්නේ ඒ වගේ වෙනකොට නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා කියනවා. ඕනෙම නැහැ. ඒට වැඩිය හොඳයි හායන් කියන බල්ලෙක් බල්ලෙක් හොඳයි. තියාගන්න එපා. ඔය ಜಾති පලාතර එන්න දෙන්න එපා. උඩ තමයි කෙලස් කියන්නේ. මෙච්චර ලස්සන භූමියේ තනකොළ වැවෙනවා. නෑ අපි භෝගෙට උදව් කරමු. අපි බලමු වෙන්නට වැඩිය අපි පුළුවන් තරම් ඒ කටියට පින් සිද්ධ වෙන තමන්ට සතිය වැඩෙන්න මානසික අසහනේ අඩු කරන තැනට යන එකයි අපි මේ කරන සටනේ ප්‍රයත්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මගේ දෙවැනි වැඩසටහන මෙතෙක් දවස් මම සක්මන් භාවනාවේ යෙදුනේ ඇස් වසාගෙනයි. ඊයේ ස්වාමින් වහන්සේ කියා දුන් පරිදි හවස 7ට පමණ සක්මන් මළුවේ සක්මන් කරන විට මට හදිසියෙම පිරිසිදු වතුර විශාල ප්‍රමාණයක් සක්මන් මළුව පුරා යනවා වගේ දැනුනි. අපේ පාසටහන්ද හොඳින් වතුර ගලා යන විට යෙදුනි. මම වැස්සක් වහිනවාද කියා ඇස් හොඳින් විවෘත කර බලන විට කිසිම දෙයක් නොපෙනුනි. මේ ජලය දැක්වේ මේ ජලය දැක්කේ මම පළමු වතාවේය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවායි පතන්නෙමි. ජලයේ දැකීම ඕක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සක්මන් කරනකොට පරියංගකත් එක්ක වෙනස තියෙන්නේ පරියංගකේදී අපි සියලු සංඥා වහලා ආනාපානට හිත දාන රූප සද්ද ගන්ධ රස ඉතින් ඉතර ප්‍රශ්න නැහැ ස්පර්ශ ශරීරය හොල්ලන්නේ නැතුව සක්මන් කරන රූප වලට උඩ ඇරලා රූප වලට ඉඩ ඇරලා ශබ්ද වලට ඉඩ ඇරලා කය ක්‍රියා කරන ගමන් සතිය පවත්තන. ඒ කියන්නේ අපි අද අරින්නේ පුළුවන් නම් සතියට කියනවා අද්දකින් ඇරලා රූප බලන්නේ අපි වෙන් බලාගෙන තමයි යන්නේ. ඒක දකිද්දි සතිය පවත්තන්න. ඒ නිසා පරියන්කේදී වගේ නෙමෙයි සක්මනේදී අද්දක අරගෙනම කරන්න කියලා තමයි කියන්නේ. නමුත් මම ඊයේ මතක් කරේ කරගෙන යන්න ඕනේ නම් බලන්න අද්දක වහගෙන කරාට කමන්නේ පරිේශන මට්ටමේ. ඒක තමයි පුළුවන් නම් පස්සෙන් පස්සට කරන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් තාප් එක කරන්න ඒත් ප්‍රශ්නයක් පුළුවන් නම් රැක කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය උපදේශ හැටියට දෙනකොට කියන්නේ සක්මන හැම වෙලාවෙම ඇස් දෙක අරගෙන කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ සෝවාන් වීම සඳහා ගිහියෙකු විසින් පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙත කෙටියෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා. ගිහිය කියන එක පොඩ්ඩක් මට කියලා දෙන්න. මොකಾದ ඔය සතා? මෙච්චර මොකද්ද මේ ගිහිකම බදාගෙන කරන්නේ? මනුස්සකම බත බතක තියාගන්නේ මනුස්සකම යනකොට ගිහිකම යනවා. බුදුහාමර මේ කියලා තියෙන ඔක්කොම මනුස්සයන්ට පොදුයි. ආයි ගිහියන්න කියලා වෙනම නිල් පාට පැකට් එකකට දාලා පැවිද්දන්න කහ පාට පැකට් එකකට දාලා නැහැ. මේ කියලා දෙන්නේ ඒක තමයි. මේ ගිහිකමක් රකින්න හදනවා කරුණාකරලා තුච්ච ගතිය පැත්තක දාලා මනුස්සකම රකින්න. ඉත්‍ත්‍යාවක් වුණත් පුරුෂයෙක් වුණත් පැවිද්දෙක් වුණත් උපවිද්දෙක් වුණත් බෞද්ධ වුණත් බෞද්ධ වුණත් මිනිස්සු බුදුහාමර කතාවේ මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ ගිහියන්න වෙනම පැවිද්දන්න මොකක්වත් ඕනේ ලදලද චිත්තක්ෂණේ සතිමත් වෙන්න. ශක්ති ප්‍රමාණය එච්චරම තමයි ආරම්භයේදී ඒක ඇති. එතකොට සතිය ඊටු ටික ක්‍රමානුකූලව කරලා දෙයි කියලා සාතිකයක් දෙන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න එපමණයි. අය තුන් දිනක්ව සෝවාන් වෙන්න හදලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එක එක දවස්වලට එක එක ඊයේ තිබුණේ හුඟක් සක්මනට බරව. ඉතින් මේ අපි විනාඩි 35ක විතර කාලයක් කරන් තියෙනවා. පැයෙන් ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් කාට හරි තියෙනවා නම් ඊට අමතරව මේ අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතක් කරනවා. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස කිසිම දවසක භාවනාවකට තැන්පත් නොවුණු පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ ඒ අය වෙනුවෙන් මම මේ කතා කරන්නේ. භාවනාවක් ආරම්භයේදී අපි පිළිපැදිය යුතු කරුණු මොනවද කියලා මම දැනගන්න කැමතියි ඒ අය වෙනුවෙන්. භාවනාවක් ආරම්භ කිරීමෙන්. ඇත්තටම ප්‍රධාන වශයෙන් ඕන කරන දේ කුසල ඡන්දය. යාට කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඒක බුදුහාමුදුරන්ටත් කරන්න බෑ. ජනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට කුසල ඡන්දේ පහළ වෙලා නැතුව බුදුහාමුදුරෝ ගිහලා උපදෙස් දුන්නත් වැඩක් නැහැ. ඒ නිසා නිවනටත් වැඩිය වටින්නේ තමන් මේකට කැමැති වෙච්ච ගතිය. අපි කියන කුසල ඡන්දේ කියලා සද්ධාහට වැඩි ටිකක් වැඩි අකුසල ඡන්දේ කියන්නේ මේ කුසල ඡන්දේට සම කරන්න මොකක්වත් දෙයක් නැහැ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. බුදුන්සේ සඳහන් කරලා තිනවා මේ ලෝකයේ ඇති තාක් හොඳ නරක ධර්ම සියල්ලම ඡන්දේ මුල් කරගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ භාවනාවට ඒක නයි කැමැත්ත නැතුව දෙන්න හදනවයි කියලා කියන්නේ භයානක අපරාධයක්. ඒක තමයි ධර්මයට කරන ලොකුම අගෞරවය. ඒ නිසා ඒ වුණාට ධර්මයට කැමැති කෙනෙක් දැක්කට පස්සේ කොන්දේසි විරහිත උදව් කරන්නත් ඕනේ. මොකද එයාට ඇති වෙච්ච කැමැත්ත නිවනට වැඩිය ලොකු දෙයක්. ඒකෙන් තමයි මේ අපි ඔක්කොටම අයිතිවාසිකම් ලබන්නේ. ඉතින් සන්තෝෂ වෙන්න තියෙන්නේ මේ වගේ පිරිසක් ගත්තොත් අපි දෙන්නෙක් එකතු වෙලා එකතු වෙලා නෙමෙයි අපේ ඡන්දය අරගෙන තියෙන්නේ. Taman tamange තන්නේ අප්‍රත්‍යහත අසහාය ඡන්දකී. අම්මා තාත්තා කියලාත් නෙමෙයි අපි. එක එක්කනේ කල්පනා කරමුද අපි මෙතෙන් ආවේ අම්මා තාත්තා කිව්වටද? අපිට උගන්න හොඳම ගුරුවරයා කිව්වටද? නෑ. අනිත් එක ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට අපි කඩප්පුලියෝ. වැරදි වැඩ කරන මිනිස්සු. අපි මේ මේ ඔක්කොම වැඩ తీරි භාවනා කරනවා කියලා අපිට බයිනෝ. ඒ නිසා මේ මේ උපයගත්ත දේ අපි මෙතෙන් එන්න ගත්ත දේ පිළිබඳව උපරිම සතුටු වෙනවා නිවන නැහැ යට තියෙන. ඒක හඳුනන්නේ නැති මිනිහා අනේ මට අරඥානේ නෑ මේ ධ්‍යානේ නෑ අරාභිඥාව නෑ කියලා අඬනවයි කියලා කියන්නේ ඇතෙක් හම්බ වෙලා හෙන්ඩුව නැහැ කියලා අඬනවා වගේ. ඇතෙක් හම්බ වෙලා රෙන්ඩු හම්බුනේ නැහැ කියලා අඬනවා වගේ තුච්චයි. මේ අපි කරගෙන තියෙන මේ ඇවිල්ලා තියෙන පියවර දෙක තුන මහා මෙරකට වැඩි වෙයි. අපිට ඒක මතක නැතුනොත් විතරයි අපිට කාල කන්නේ කියලා හිතෙන්නේ. අපිට අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ කියලා හිතන්නේ. අපි ධක්විති රජපටවුවක්. මට හොඳට මතකයි මම ආශ කරපු කිසිම කෙනෙක් භාවනා කරනකොටත් පැවිදි වෙනකොටත් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අද දකින්නකොට වෙවුලනවා. මොකද අපි තාම පුදුමාකාර දැවැන්ත විදිහට ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ නිසා මේ කුසල ඡන්දේ නැති කෙනෙකුට වෙනුවෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. ඒක අමනයි. මෙහි ආවට පස්සේ එක දවසක් ඒ කවුද ජපන් කණ්ඩායම භාවනාසාලට ආව ගොඩාක්. එලා කතාවට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙට භාවනා කරන බාරගන්නේ අඩුම වයස කොච්චරද කියලා. මොකෝ උගේ කැමැත්ත පහළ වෙලා එන කෝකත් බාර ගන්න. වයසේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අම්මා තාත්තා ගෙනල්ලා බාර දෙනවා කවදාවත් මම බාර ගන්නෑ. ඒක දරුණු අපරාධයක්. ඒ ඒකට තේරෙන්නෙත් නැහැ. අම්මා තාත්තා ඉඳලා දිකුණු හරපෙන් බනින්න විදියකුත් නැහැ නැත්තම් කුණු හරපෙන් බනිනවා. <laughs> ඒ වගේ මේ මේ හරක් දක්වන්න වගේ අරගෙන ඉල මේ නිවන් දක්වන්න බෑනේ. එයාට කැමැත්ත ආවනම් කොයි මිනිහට හරි, කොයි දරුවට හරි, කොයි වයසේදී හරි වඳින්න හිතෙනවා. මට මම ගියේ මගේ අවුරුදු 26 දී මට නිකමට හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි දැක්කොත් අවුරුදු 26ට අඩුව භාවනා කරනවා මට පුදුම මුදිතාවක් එනවා යකෝ මී යක බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා වෙන්නේ නැති මොකද මන් දන්නවා 26 කියන්නේ පුදුම කාම ජීවිතයක්. තන්නේ කර කාම ලෝකයක්. ඉතින් 25 එකේ භාවනා කරනවා කිව්වා. 23 එකක් කිය භාවනා කරනවා කිව්වා. මන් දන්නවා දැවැන්ත යුද්ධකින් ඔය කරන්නේ අම්මලා තාත්තලා කැමති නෑ. ගුරුවරු <laughs> කැමති නැහැ. අපි අවධාන යොමු කරන්න ඕනේ ගෞරවයට ගන්න ඕනේ තෙද ගන්න ඕනේ අන්න ඒ කෙනෙක්ගේ මිස මේ නොකරන අමනයන් ගැන නෙවෙයි. <laughs> බැන්නට තමා වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට මනාපයක් ඇති කරන්නේ නැත්නම් අස්සය වතුරේ ගාවට ගෙනිච්චට බොන්න නැත්නම් අස්සයට මොනව කරන්නේ අස්සයට භාෂාවෙන් කියලා බීපන් යකෝ ඉස්සරහට වතුර නැහැ කියලා ඌ ඔළුව තියා බලයි. තාත් <laughs> අත්‍යවශ්‍ය දේ තමයි වතුර සම්බන්ධ පිපාසය. ධර්මයේ සම්බන්ධයෙන් කුසල ඡන්දය ආපු මිනිසයා කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ. ඕන විදිහට අඹන්න පුළුවන්. ඕන කලයක් නම් කලයක් මුට්ටියක් අඹන්න පුළුවන්. කුසල ඡන්දේ නැති මිනිහා දිරච්ච දරකඩක් වගේ. Tamanට ගියම දෙකට කැඩ. ඒගොල්ලත් එක ඇසුරු කරන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන් කියන්නේ ඕගොල්ලෝ යමකට කැමති නිසානේ මේක නොකර ඉන්නේ. බබාගේ මනාපෙනේ. බබා ඒ මනාපේ කරගන්න අපි අපේ වැඩක් කරගන්නම් ගොඩනෙක් මේ මේ භාවනා නොකරන පැත්ත ගැන කල්පනා කරන්න ගිහිල්ලා අපරාධ පෙට්‍රල් පුච්චනවා. ඒක ඒක ඒ කියන්නේ ධර්මයේ ගැඹුර දන්නේ නැතිකම. ධර්මයේ ගැඹුරු දන්නේ නැතිකම ਸਰවචනන්සෙත් ගව් ගණන් ගියා. හැබැයි හොඳටම දන්නා මේ මනුස්සයාට අවශ්‍යතාවය තියෙනවා කියලා. ඒ නිසා මිෂනරි සර්විස් කියන එක දානවා. මිෂනරි සර්විස් කියලා කියන්නේ අවශ්‍යතාවයක් නැති කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති කරලා දේවවාදී කරන්න දෙනවා. මානව ඉතිහාසයේ දරුණුම අපරාධය. අපිට කිසිම මිෂනරිකමක් ඕනේ අපිට තියෙන්නේ අපිට මොකද්දෝ පෙරපිනකට පෙර නොදැක්ක පිටක් පෑදුනා. නමුත් හිතන්න එපා මේක මේ පෙර එවැනි පාරමිතා කුසල් නැති අයට ඔක්කොටම පොදුවේ සමාජවාදී ක්‍රමයට බෙදලා දෙන්න. වෙන්නේ නැහැ. එහෙමනම් බුදුහාමර පහළ හතර දිසාට බණ කියනකොට සිව් දිසා නිවන් දකින්න තිබුණානේ. නැහැ. ඒ නිසා අපි ආඩම්බර වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. නමුත් හම්බෙච්ච වෙලාව ක්ෂණ සම්පත්තිය ගල්ලුඩ වපුරන්න යන්නේ නැතුව වගේ මේක පාවිච්චි කරන්න. එතකොට අපි දකලා සන්තෝෂෙන් ඉන්නකොට මිනිස් වෙයි. අපි ඉන්නේ සන්තෝෂෙන්. ඔය අඬාගෙන දඩුරු ගන්න ඕනේ. දින දෙකක් කාලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු ඉලදී පැදුරක බුදියාගෙන අපි සතුටින් ඉන්නවා කියන්නේ අන්න එන මිනිහා. එතකොට මේ සිංහල බුද්ධ ආගමයි ඔක්කොම නිවන් දක්කණ්ඩායි බෞද්ධ රාජ්‍ය හදන්නයි ගියොත් අර කුලයා කරේ ගණයා කරේ බැඳිලා වෙන දෙන කෙනෙක් බඩපත් වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ ඕම් ප්‍රශ්නත් නැහැ ලෝකේ ඕම් ප්‍රශ්න වලට උත්තරත් නැහැ ලෝකේ. අවසරයි ස්වාමීන් වහන්සේ පංච ඉන්ද්‍රිය සහ පංච බල අතර වෙනස මොකක්ද? පංච ඉන්ද්‍රිය කියනක දෙපොලක සඳහන් වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය වලටත් ඉන්ද්‍රිය වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලටත් ඉන්ද්‍රිය සඳහන් වෙනවා. ඒ නිසා මේ කතාව යන්නේ ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සම්බන්ධවයි. ඉතින් ඒ වගේ එක චෛතසිකයක් ගත්තොත් විරියචෛසිකේ සතිචෛතසිකය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල එක එක මට්ටම් වල සඳහන් වෙනවා. සතිපට්ඨානෙදී එක සතියක් සඳහන් කරනවා. ඊට පස්සේ අපිට මේ සතිය නැවත හම් වෙනවා සති ඉන්ද්‍රයක් විදියට, සති බලයක් විදියට, සති බොජ්ජංගයේ විදියට, සති මාර්ගංග විදියට. එතකොට අටක් අට පොලක සතිය අපිට හම් වෙනවා. වීර්ය ගත්තොත් සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, චිත්ත ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග සතිපට්ඨ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒ සති විරිය වගේ දේවල් ඉන්ද්‍රිය වශයෙන් පෙනහිනවා බල වශයෙන් පෙනහිනවා. ඉතින් ඉන්ද්‍රිය බලවත් වීමක් තමයි ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ගේ කෘත්‍ය වෙන කෙනෙකුගේ සහයෝගයක් නැතුව නායකත්වයක් දීලා ඇද්දගෙන යන්න පුළුවන් ශක්තිය. මේ කට්ටිය බෑ කියලා කියද්දිත් නෑ නෑ මේක කොහොම හරි කරෙන්න ඕන කියලා නැගිටවාගෙන අවශ්‍යගෙන කම්මැලි එකනත් කරේ තියාගෙන හරි යනවා. ඒ වැඩේට යන්න පුළුවන් ඉන්ද්‍ර කියලා කියන්නේ සූර්යාට නමක් නායකත්වයට මේ සතියේ ඉන්ද්‍රියක් වුණොත් එහෙම හිත කම්මැලි වුණත් ශ්‍රද්ධාව නැති වුණත් සමාධිය නැති වුණත් ප්‍රඥා නැති වුණත් එයා කොහොම හරි යන්නේ කට්ටිය අදගෙන යනවා. අන්නේ ඉන්ද්‍රිය තව බල කැවීමක් තමයි බල එහෙම නැත්නම් බලවත් වීමක් තමයි සත්‍ය බලයේ බවටපත් වෙන්නේ. සත්‍ය මේ බල කතා කියලා බල කරෝල වගේ නෙමෙයි බල කතා. මේ මොකේද මේ පටිසම්භිදා මාර්ගේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒකෙදී හැම ධර්මයක්ම මෙතන අපි ඉන්ද්‍රිය ධර්ම පංච කියලා ගත්තට ගොඩාක් ධර්ම තියෙනවා. ඒ ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම ඉඳලා බල දක්ව බල ධර්ම වලටපත් වීමේ સંદર્ભය ඒ ජවනිකාව සාරිපුත්‍ර සෝහන්ති සඳහන් කරනවා. ඌවට සම්බන්ධ කරලා අස්සද්දේන කම්පතිටි සද්ධා බල. Taman තුල සද්ධාව නැති උනායි කියලා පශ්චාත්තාප නොවෙන්න තරම් හිත හැදිලා නැතිනොනේ ඒකට කියන්නේ සද්ධා බලය කියලා. කුසීතේන කම්පතේති විරිය බලං කුසීතවටපත් වෙලා. නින්දට වැටලා වීර්ය නැහැ. නමුත් ඒකට කම්ප වෙන්නේ නැහැ. මේ දන්නව නින්දට එනවා. ආයෙ නින්ද හරි නැති වෙනවා. ආයෙ මට සතිය මේ වීර්ය හැදෙනවා කිය වීර්ය ප්‍රතිපක්ෂ ධර්මයට සැලෙන්නේ නැතිකම. පමාදේන කම්පතේති සති බලං හිත ප්‍රමාදයට වැටිලා සිහිය නැහැ. නමුත් ඒක ගැන සැලෙන්නේ නැහැ. ආයෙ සතිය පිහිටවපු ගමන් වෙච්ච එක ගැන කනගාටු වෙන්නේ නැහැ. කරපොටි කරගෙන යනවා. ඊගාට වික්කිත්තේන කම්පතිති සමාධි බලං හිත වික්ෂිප්ත වෙලා. පුවක්කිට පොළවේ ගහ වගේ තරි ගිහිලා ගිහිල්ලා මොනම තැනකවත් හිටින්නේ නැහැ. නමුත් දන්නේ මේ වෙලාවේ එහෙම තමයි. උගන කනගාටු වෙන්න එපා. ආයෙ සතිය ආයෙ සමාධි ආපුව මම වෙච්ච ගැන පශ්චාත්තාප වෙන්නේ නැති ඉදිරියට යනවා. ඒකට කියන සමාධි බලය ඊගාට අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං හිත අවිද්‍යාවට වැටලා මෝහයට වැටලා නොදැනීමට වෙලා නම් දන්නවා ඒක තිය වෙලාවේ හැටියට හැටි ආයේ ප්‍රඥාව එන්න පුළුවන් ප්‍රඥාව ආවට පස්සේ අයියෝ මගේ හිත අවිද්‍යාවට වටන කියලා තැලෙන්න තැලෙන්න සැලෙන්නේ නැහැ තැවෙන්නේ නැහැ ඒක අපි කියනවා ප්‍රඥා බලය කියලා මේක ඉංග්‍රීසියෙන් කියන්නේ main thing is not to worry මොන જાති වුණත් ඒ ගැන පශ්චාත්තාප වෙන මනුස්සයා කෙලෙසයකට අතවනවා. වෙච්ච දේ ගැන ඉවරයි දැන් තියෙන එක ආවා මෙතනilla මට කරන්න දෙන්න ටික කරනවා කිව්වනම් ඒ මනුස්සයා බලවත් ඒ මනුස්සයාට කිසිම මේ ලෝකේ අභියෝගයක් නැහැ. ඕන කෙනෙක් වෙන්නේ වැරදුනට පස්සේ අඬහව ගන්න එක තමයි. ඒකට ඕන තරම් ඉන්නවා <coughs> ඝණයා ඉන්නවා කුලයා ඉන්නවා ඥාතීන් ඉන්නවා යාළුවෝ ඉන්නවා. උණ්ඩ තමයි ඔය නෑදෑයෝ කියන්නේ. වැටුණාට පස්සේ වැටිච්ච එක ඉතිවිච්චා ඊගාට මොකද කරන්න තියෙන්නේ? ඉදිරියට යනවනේ මොනම බාධාවක්වත් ලෝකේ නැහැ. මායයත් හෙල්ලුම් කරනවා. යක්ෂුත් හෙල්ලුම් කරනවා. හතුරත් හෙල්ලුම් කරනවා. ආයුධ වුණත් වෙවුලනවා. ඊගාට අවස්ථාවනේ වෙච්ච එක නිවරයි. මොකද දැන් කරන්න තියෙන්නේ? ඉතින් මේකේ මම දකින්න ගානක පිළිමකමක් නැහැ. මම මේකේ දකින්නේ බෞද්ධ බෞද්ධ වෙනසක්. මම මේකේ දකින්නේ පැවිදි උපවිදි වෙනසක්. සමහරු සාජාසෙම්ම තියෙනවා. වෙච්ච එකන කනගාටු වෙන්නේ එහෙම කට්ටියටයි මම පිරිමි කියලා කියන්නේ. මුගුව දෙනෙන් මට බයිනෝ ගෑනුන්ට බයිනෝ කියලා. මං කියන්නේ මේ උනාට පස්සේ චරිචුරු ගාන එක ලිංගේ පුරුෂ වුණාට ගෑනු නැකත. වැඩක් නැහැ. වෙච්ච දේ ගැන චරිචුරු ගාන වැඩක් නැහැ. ඌත් එක්ක ගතරට දාන කන්දක්වත් නගින්න බෑ. ඊට මෙට වැඩි හොඳ වුණා. ඒක ඉවරයි. දැන් තියෙන මොකද්ද කරන්න තියෙන්නේ? කරපන්. ඉතින් ඒක පෞරුෂත්වය කියලා කියන්නේ. පරුස කියලා කියන්නේ කියන්නේ අනම්මන වැනවිලි මොකුත් නැහැ. 100 ආපු වෙලඳ ගියා. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අන්නේ කට්ටිය විතර විරියවත්තසය ධම්මෝ න කුසී හින කුසීත වීර්යස්ස. කුසීතස්ස. කුසීතත් එක්ක බුදුහාමුදුරන්ට ගනුදෙන්නේ නැහැ. විරියවන්තස්ස පඤ්ඤාවන්තස්ස පස්ස ගහන මිනිහට චරිතුරු ගහන මිනිහට බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බල ශක්ති ශක්ති ඉන්ද්‍රිය බල බවටපත් වුණාට පස්සේ පේනවා අපි සංසාරේ මෙතෙක් කල් අපිට වෙලා තියෙන වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙඳලා තියෙනවා. බුද්ධ පුත්‍රෙක් වෙච්ච දවසේ බුද්ධ දුහිතෘ කෙනෙක් වුණාට පස්සේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපයක් නෑ මොකක්ද ඊගාට කරන්න තියෙන්නේ. පිපිච්ච මලක් වගේ විකසිත වෙන ඉරිය වගේ වැඩි කරගෙන යන්න පුළුවන් මේ වශයෙන් මූණම පෙන්පාටක් එනවා. මූණම සිරියාවක් නැත්තම් හෙන ගහච්ච තෝම් පිට්ටනියක් වගේ. බීලා විහි කරපුව තැඹිලි කෝම්බයක් වගේ. ගන්න දෙයක් නැහැ. නිකන් බලන්න ඔය මිනිසුන්ගේ මූණ දිහා කීයෙන් කී දෙනාද සතුටෙන් ජීවත් වෙන්නේ කියලා. ලබන්න තියෙන සැප නම් වැක්කිරෙනවා. අල්ලපු ගෙදරට තණ්හාර ගන්න. හෙන ගහච්ච දෝම් පිටිනකගේ මූණ. කිසිම පෙම් පාටක් නැහැ. ඊට මීට වැඩි වෙලා හිඟා කෑවත් පෙම්පාට තියෙන එක නිසා බ්‍රහ්මන් සාමුද්‍ර කිව්වලු බඳිනෝනම් බඳපන් කැත කෙල්ලෙක්. කෙල් කොල්ලන්න කොල් කෙල්ලන්න කියලා තියෙනවා බඳිනෝනම් බඳපන් දුප්පත් මිනිහෙක්. පවුල් කන්න පුළුවන්. නැත්තම් ඉවරයි. නැත්තම් ඉවරයි. මොකද මේ මිනිස්සු ඊට පස්සේ තියෙන්නේ කැත කෙල්ල බඳලා සී කෙල්ල වෙන කවුරුත් කියන්නේ නැහැ නේ ඌ දන්නවා ෂුවර් වැඩේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොයන්නේම දුකමයි. භව රෝගෙට දුක් දෙන භව රෝගෙට මුල් වෙන රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ ඇයි දු ප්‍රේම කලේ මේ කියලා පොයිදින් බෙක් කියනවා ඒක කියන්න ඕනේ 40 පෙන්නට පස්සේ ඊට කලින් කිව්වට නම් වැඩක් නැහැ ඒව නිකන් ගඟට ගහගෙන ගියා මට 60ක් දැන් නිසා මට හොඳට මතක නැහැ. ඒ කාලේ කිව්වනම් එම ගහලා එලවනවා. නිසා මේ බලබවටපත් වුණාට පස්සේ මුළු ලෝකෙම පුදුම ආඩ්‍ය ගතියක්, ධර්මයෙන් පිරිච්ච ගතියක්, බුදුරැස් විහිදෙන ගතියක්, පණ භාවනා කරන පිරිස් වලින් පිරිච්ච ගතියක්, Tamanට ඕන තරම් සිල් ලකින්න පුළුවන් ගතියක් තේරෙනවා. ඉන්දිය ධර්ම හෝ පල්ලෙහාට නෝට මේ මේ දුක් මේ කෙලෙස් සහිත ලෝකේ කොහොම සිල් ලකින්නද? කිසි කෙනෙක් නැහැනේ බණ භාවනා කරන ධර්මී කියලා දෙන්න කෙනෙක් නැහැනේ අනේ මෛත්‍රී බුදුහාමරණකම් අතින්න ඕන කියලා පස්සට අදින. එහෙව් පස්සට අදින ලෝකෙ මේක මුළු ලෝකෙම කරට ගන්නවා. මම ඒක අරගෙන යනවා කියන තරම් බලයක් එනවා ඒ බලපත්තට එන්න. නමුත් එතින් එනකොට අර පදනම හැදිලා තියෙනවා. සතර සතිපට්ඨාන සම්‍යප්පදාන් වීර්ය ඉන්ද්‍රිය ධර්ම හැදිලා තියෙනවා. එතකොට ඉස්සරහට තල්ලු කරනවා. ඒකට ගොඩාක් බලපාන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ තමයි. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වාටපත්කරනද මේ ධර්මයේ ධර්ම වශයෙන් කියලා දෙන්න ඒ වගේම ඒක ක්‍රියාවත් කරලා පෙන්වන්න කල්යාණ මිත්‍ර නැත්තම් මේක සම්පූර්ණ අන්ධකාර ලෝකයක්. ධර්මයේ තියෙනවා නමුත් කවුරුත් නැහැ කියලා දෙන්න. ඒක ඒක ආදර්ශයට පෙන්වන්න කවුරක්වත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉන්ද්‍රිය ධර්ම සමව පවත්නවා කියන්නේ එතකොට දැන් ශ්‍රද්ධා ස්වභාවය ප්‍රඥා ස්වභාවය සම වෙන්න ඕනේ. ඒක තේරුම මොකක්ද? ඉන්ද්‍රිය සමතාවයේ සහ ඒක රස භාවය කියලා ලස්සන වචන දෙකක් අටුවාචාර්ය මහන්සලා සඳහන් කරලා තිනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වලට අහුවෙන දෙයෙන් කවදාවත් වැඩි වෙන්නේ නැති ධර්මය තමයි සතිය. අනික් කිව්ව වැඩි වුණොත් බාධා කරනවා. සද්ධාහ වැඩි වුණොත් ප්‍රඥා විනාශ කරනවා. ප්‍රඥා වැඩි වුණොත් සද්ධා විනාශ කරනවා. වීර්ය වැඩි වුණොත් සමාධිය කඩනවා. සමාධිය වැඩි වුණොත් වීර්ය කඩනවා. සතිය විතරයි මේ එකටවත් අහු නැතෝ කවදාකවත් වැඩි කියලා කියන්න බැරි ධර්මයේ නිසා සතිය මුල් කරගෙන යන්නේ කරන තේරෙනවා මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සද්දාහ වැඩි නිසා වීර්ය වැඩි නිසා තේරුම් ගන්න නැතුව තම කරන්න බෑ ඉස්ලාම තමයි දැනගන්න ඕනේ මට මේ වැරද්ද උනේ සද්දාහ වැඩි වෙන නිසා ප්‍රඥා වැඩි වෙන නිසා ඊට පස්සේ මේ සමබර කිරීම දැනගත්තට පස්සේ ඉබේම සිද්ධ වෙනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඒක දැනගන්නේ කොහොමද? ශ්‍රද්ධාව වැඩිද ප්‍රඥාව වැඩිද කියලා කොහොමද දැනගන්නේ? තමන්ගේ වැරද්ද හොඳට සාවධානව බලන් ඉන්න ඕන. භාවනා කරනකොට හිත පිට යනවනේ. එහෙම නැත්නම් ගෙදර වැඩ දොර වැඩ කරනකොට ඔෆිස් එකේ යටින් මේ වැඩ කරනකොට තමන්ගේ චරිතයට ගැළපෙන වැරදි ටිකක් හැමදාම සිද්ධ වෙනවා. ඒක යාළුවකින් අහුවම කියනවා. හැබැයි යාළුවා හොඳට සුවද කරගන්න ඕන. ඒක මේ තමන් කණ්ණාඩිය පිරිසුදු කණ්ණාඩියක් ළඟ තිබ්බා වගේ. ඒකට යාගෙන ඔයාලට ප්‍රශ්න වෙලා තියෙනවා. ඔයා මේව අදහන වැඩි. අදහන්න එපා මේ කාරණාවට වැඩ කරන්න කියලා. එහෙනම් තකිනවා කාරණා සලකන වැඩි මිනිස්සු අදහන්නේ නැහැ. ඉතින් මේ දෙක සමවරකරනද Tamanටමත් තේරෙනවා. උගාක් වෙලාවට මේ හිත හිත ප්‍රිය කෙනකින් අහන්න වෙනවා. ඒ වගේම තේරෙන්න ඕනේ චපලකම කියලා ලෝකේ ගතියක් තියෙනවානේ. ඍජු වංක කියලා. ඍජු කියලා කියන්නේ අනන්තය දක්වා වීදිච්ච රේඛාවක් නේ. වංක වෙච්ච ගමන් ඒකට ලක්ෂයක් තියෙනවානේ. ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඊට පස්සේ ඒ ලක්ෂය මේ වංකබම දිගට පවත්නවා ඒ ඒකට ඒකට බැඳිනවා ඒකට කියනවා කේන්දර අபிසාරි බලය කියලා කේන්දර ඊට පස්සේ ආ එකතන කරකිනවා දියසුලිය වගේ සංසාර වට්ටි කියන්නේ ඒකයි මේ චපලකම කොහේ හරි හැදුනා නම් කෙලින් පාරේ මෙහෙම හැරුණා නම් හැරිච්ච ගමන් මේකට සාපේක්ෂව ලක්ෂයක් හැදෙනවා ඒ ලක්ෂයත් එක්කේ ඡාපේ කරකැවෙන්න පටන් ගන්නවා ඉතින් ළඟ ළඟ තද්ද බලාසාව තියෙන කරා ළඟ ළඟ කරකිනවා ඈතට නම් ඈතට යනවා. ඉතින් අපි දිට්ටිජුකම කියලා එකක් කරනවා දෘෂ්ටි ඍජු කිරීම කියලා. අර තුඟා කැදවිලා තියෙන වංක දෙක කිලින් කිලින් කිලින් කිලින් කරලා ඍජු වෙච්ච දවසේ ලක්ෂය අනන්තයට යනවා. රේඛාව අනන්තයට යොමු වෙනවා. ඒක තමයි නිවන් දකිනවා කියන්නේ. එනිසා අපි හැම කෙනෙක්ම චපලයි. හැම කෙනෙක්ම වංකයි. ජීවිතේ සුන්දරත්වය කියන්නේ වංක වැඩිකම. චිත්‍ර ලස්සනයි කියලා කියන්නේ වංක වැඩිනේ. මෙහෙම කියනවා. වංගු වංගු ගලනකොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන කියලා බස් එක කියලා තිබුණා. ආත්මාතිකමිත නැත්නම් භාවනා කරන්නේ ගස්කල් භාවනා කරන්නේ ඒවට විඥානයක් නැහැ ඒවට මම ආයනයක් නැහැ අපි ඒකම පාවිච්චි කරලා ඒක ඍජු කරන එකයි කරන්නේ වංකකම හොඳටම අල්ලා ගන්න මගේ මේ වංකකම මේ පැත්තට මේකට නැමියාව ඒකට නතුයි. ඒකට තණ්හයි. ඉතින් ඒකේ සාධාරණීකරණය කරන්න ගත්තොත් ඉවරයි. අපි කරන්න දන්නේ ඒක ඒක වශයෙන් දැනගන්න හැබැයි ඒ ඒ ඒ චපලකම වැඩ කරන්න අරින්න නැත්නම් මොකෙන්ද? ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ චපලකම දැක ගන්න තියෙන පැතිකඩ. අපි ඒ වැරදි කියලා මතරින්න හැලෙවට බේත් ගන්න ගත්තොත් ඉන්ජෙක්ෂන් දෙන්න පටන් ගත්තොත් ඔපරේෂන් කරන්න ගත්තොත් අපි රෝග ලක්ෂණ වලට විදකම් කරන්නේ. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් අහන්න ඕන වැඩ කරනකොට මම මේ මට උපරිමයෙන් මම කරන්නේ ඔබට හිතෙන්නේ මොකද? පිස්සු කතා කරන උඹ මේ යන්න හදන්නේ ලාභෙටනේ කියලා එයා කියනවා අපට. උඹ එන්න බමගේ වැඩවලට ඇඟිලි ගහන්න කියලා මිනිහට බැනලා හරියන්නේ නැහැ. ඒක සාතික් කරගන්න ඕනේ. සාතික් කරනකොට ෂටගති, මායාව ගති, චපල ගති. නැත්තම් ජීවිතයක් නැහැ. මුළු ජීවිතේම ෂටගතියක්. සටයි. සටකපට කියලා කියන්නේ මායාවී සට කියලා කියන්නේ තියෙන නුගුණ හංගනවා. මායාවී කියන්නේ නැති ගුණ කියාපානවා. වංචනික කියලා කියන්නේ ඉදිරිපත් කරන්නේ හංගලා. ඉතින් ඒ ගතිය වල තමයි ජීවිතේ ලස්සන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ලස්සනට ප්‍රිය කරනවා කියලා කියන්නේ චපල ගතියට ප්‍රිය කරනවා. ෂට ගතියට ප්‍රිය කරනවා. ඍජු රේඛාවක ලස්සනක් නැහැ. ඍජු රේඛාවේ කලාත්මක ගතියක් නැහැ. ඒක අවංක ලක්ෂ දෙක අතර තියෙන කෙටිම පතේ ඍජු රේඛාවේ වංකපතේ දිගයි. ඉතින් අපේ මුළු ජීවිතේ රස ආස්වාදේ කියලා කියන්නේ මේ චපලකමට වංචනික ගතියට කරන ආසාව. ඒක එතන එතන ප්‍රතිඵල දෙනවා දීර්ඝ කාලින කඹරනවා. බුදුරජාණන්සේ දිට්ඨිචු දිට්ඨිචු කර්ම ගන්නව ඉස්ලාම් වැරද්ද හොයාගනි. වැරද්ද හොයන්න ඉන්ටරැක්ෂන් එකක් යනවා. තව කවුරුත් එක්ක ගැටුමක් යනවා. නැත්තම් අපි සිද්ධිය සිද්ධියක් වෙන්න ඕනේ. සිද්ධියේදී අනිත් කෙනාගේ මතේ දන්නේ නැතුව අපිට කදාකත් විනිශ්චය කරන්න බෑ. අනික කෙනා ගොපල්ලෙක් වෙන්න පුළුවන් බුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අවංකව කියන දේ අහගෙන Tamanගෙත් ඒක එක සැරෙන් තීන්දුව කරන්න එපා. ඒ වැරදි හුඟක් නිතර නිතර දිනන වැරදි බලනකොට පේනවා මගේ මෙන්න මේ පැත්තට නැමියාවක් තියෙනවා. අසුචියට බල්ලුවා දින්නේ. බලුකුණට කබරේවා දින්නේ. ජීවිතය ගැන උච්චාරය. හැබැයි අපි කැමති නෑ අසුචි කරනවා කියලා කියන්නේ. ඒක වහන් හදනවා මේ දවල් මිගෙල් රෑ දනියෙල්. ඒත් කල්යාණ මිත්‍ර අපි භාවනා කරන අතර ඒව සිද්ධ වුණාට අපි කියන්න ඕනේ දෙයක් දැක්කොත් අනේ වැඳලා මං කියන්න මට පෙන්ලා දීවා. අපිට පවරනවා අපි අම්මට තාත්තට නෙමෙයි පවරන්නේ. තවත් ඒ වගේ සිල්වන්තයෙකුට පවරනවා කියලා දීපන් කියලා ඊට පස්සේ අපි හැසිරෙනවා ස්වභාවික ක්‍රමයට ඒ චපලයි අපි. ඒකට අනිත් එක්කන අපිට වේලා බල්ලා කලා බල්ලා කියලා දෙයි. ඒකට සාදර නොවුනොත් ඉතින් අපි කරන්නේ අපිට අර රෝග නිర్ణයක් කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා තමනුත් තමන්ගේ සතියෙන් බලන්න ඕනේ. ඒකම අනුන්ගේ මතවලටත් අහුම්කම් දෙන්න ඕන දීලා අනිවාර්යයෙන්ම තමන් චපල බව තේරුම් ගන්න ඕන. ඒක මේ පුද්ගලික කරලා හිතලා කරන එක නෙවෙයි. ඇඟෙන්න එනේ දේ. ඥානගතව තියෙන දේ බොක්කෙන්න එන දේ. ඒක අල්ලන්න තියෙන එකම දේ සමාජ සිද්ධියක් වෙනකොට පාර්ශව කරුගෙන් අහන්න ඕනේ. මගේ තියෙන අඩුපාඩු මොකද ඒක අපි ධර්ම ඥාතිත්වය කියලා කියනවා. සබ්‍රහ්මචාරී කියලා කියනවා. එකට මේ සමසම්භෝගව එකට ගත කරන පිරිස කියලා කියනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ ලොකුම ඥාතිකම කියලා විශ්වාසා පරමාඥාති. අපි මේ හම්බුනාට පස්සේ තියෙන ඥාතිකම කද්දාකවත් ගන්න බෑ. ලේ නෑකම මේ ඕනෑකම නෑ. ඕනෑකම එනකොට ලේ නෑකම නෑ. අපි මේ යන්නේ ඕනෑකම ඇති කරන යන ගමනක්. ඒකෙදි මේ ෂටගති මායාවී ගති හෙලි කරගෙන යන එකම ක්‍රමය විපස්සනා විතරයි. අනිත හැම එකෙම වහනවා. අනිත කිම අපි සදාචාරවාදී වෙන්න හදන. ඉතින් වෙන්නේ බුදුහාමුදුරන්ට පේනවනේ. ඔය කවුරු කොහොම වහගෙන ඉන්න හිටියත් ඒකෙන් භාවනා කරන එකනට කවුරු මොන දහං ගැට දැම්මත් තේරෙනවා මෙන්න මේ කේල් ගහ කන්නද මේ යන්න හදන්නේ පොල් ගහ කන්නද යන්න හදන්නේ කියලා. භාවනා කරන අය මේ ලෝකේ ඉන්නවා. අපි හිතෙන් තරම් ඉන්න හරියක් දේශපාලනච්චෝ විතරක්ම නෙවෙයි ලෝකේ ඉන්නේ. භාවනා කරන අය නිසා අපි කරණ තියෙන අපිත් ඒ ජීවිතය ගත කරනවා ඒ කෙනෙක් එක්ක එකතු වෙලා ඔයා දැක්කොත් මට කියන්න මම දැක්කොත් ඔයාට කියන්නම් කියලා කරගෙන යන්න ගත්තොත් පුදුම ලේනකම සුවදකමක් ආදා ආදා බෙදා ගැනීම సౌందර්යයක් මතුවෙනවා චපලකම හරහා නෙවෙයි එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා හොඳයි අපි බලාපොරොත්තු වෙච්ච කාලේ නිමයි අපි පැයක විතර කාලයක් කරන් තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා අපි මෙතනින් බලාපොරොත්තු වෙනවා පැයක් කාලේ සක්මන් භාවනාවට සක්මණෙන් පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා පැයක පරියන්කය සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි